සිරස FM ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික බෝසත්වෙන් වත්නි ආදරණීය බෝසත් දුවේ පුතේ අදත් ඔබ සිරස FM අඟහරුවාදා ධර්මාසනය ශ්‍රවණයටයි මේ සෝදානම ආදරණීය අම්මේ තාත්තේ මගේ රත්තරන්දු ඒ පුතේ ඔබ මේ බණහන මොහොත වෙනකොට මුළු රටම එකම එක හීනයක් දකින වෙලාවක් අපිට වැරදිලා තියෙන්නේ જાතියක් විදිහට අපි පෙරදිලා තියෙන්නේ කියලා දැන් හැමෝටම තේරුම් ගින් තියෙන්නේ දැන් හැමෝම හීනයක් දකිනවා ආපහු මිනිස්සුන්ගේ රටක් මිනිස්සුන්ට අයිති රටක් සෞභාග්‍ය සම්පන්න දේශයක් ගොඩනගා ගැනීම සඳහා එතනදී හැමෝම කියන කතාවක් තමයි මේ රට හදන්න පුළුවන් සුපිරි වීරයෙක් ඕනා සුපිරි පාලකයෙක් ඕනා මේ රටට නායකත්වයේ දෙන්න බෝධිසත්ව ආධ්‍යාත්මික නායකයෙක් ඕනා ඒත් ඒ අය කොහෙද ඉන්නේ පේනතෙක් මානකවත් එහෙම කෙනෙක් නෑනේ කියලා මිනිස්සු කියනවා ඔන්න අද සිරස FM අඟහරුවාදා ධර්මාසනයෙන් ඔබට හඳුන්වා දෙන්නට යන්නේ එහෙම සුපිරි වීරයෙක් අපි වෙනුවෙන් ගේන විදිහ. සමහර විට අලුත් වීරයෙක් හඳුන්වා දෙන්න ගිහිල්ලා ධම්මදීප හාමුදුරුවන්ට සිරස FM එකේ ධර්මාසනයේ බණ නැති වෙයිද දන්නේත් නැහැ. හැබැයි මම මේක අද කියනවා. කොහෙද අපිට හරියන අපේ රට හදන්න පුළුවන් අපේ රටට නායකත්වය දෙන්න පුළුවන් වීරයෙක් ඉන්නේ. කොහෙද අපිට මඟ පෙන්වන්නට පුළුවන් ආධ්‍යාත්මික නායකයා ඉන්නේ. අපි කොහොමද ඒගොල්ලොන්ව ගේන්නේ? අපි කොහොමද ඒගොල්ලොන්ව හඳුනගන්නේ? අපි කොහොමද ඒ වීරයව රජ කරන්නේ? අද අපි ඒ ගැන කතා කරමු. කැලණිතිස්ස රජුරවන්ට සහෝදරයෙක් හිටියා උත්තිය කුමාරයා කියලා. මේ උත්තිය කුමාරයා රජ්චුරුවන්ගේ අගමෙහෙසිය සමග අනියම් සම්බන්ධයක් හදාගත්තා. දන්නවද? වැඩි කල් යන්න කලින් මේ පෞකාර අනියම් සම්බන්ධ ගැන රජ්චුරුව දැනගත්තා. දැනගෙන රජතුමා තමන්ගේ සහෝදරයෙක් වෙච්ච උත්තිය කුමාරයාව සිරබාරයට ගන්න නියෝගයක් දුන්නා. හැබැයි සිරබාරයට ගන්න කලින් උත්තිය කුමාරයා මාලිගාවෙන් පැනලා ගිහිල්ලා හැංගුණා. සමහර අනියම් සම්බන්ධකම් හදාගත්ත සමහර පෞකාරකම් වලට පුරුදු වෙච්ච සමහර දුර්දාන්ත වැඩවලට පුරුදු වෙච්ච අයට කොච්චර වැටකඩලු බැන්දත් කොච්චර තහංචි දැම්මත් Taman පුරුදු වෙච්ච පහත් වැඩ හොරෙන් හොරෙන් හරි කරනවා බල්ලෝ රජ වුණත් සෙරෙප්පු කනවා ඒ හැටි ඉතින් මේ උත්තිය කුමාරයාටත් තමන්ගේ වැරද්ද හදාගන්න අවස්ථාවක් ලැබෙලත් ඔහු ඒකට කැමති නැහැ. ඔහු ඒ අවස්ථාව ගත්තේ නැහැ. දැන් හැංගිලා ඉන්න ගමන් තමන්ගේ දුක අගමෙහිසියට ලියලා යවන්න විදිහක් කල්පනා කරනවා. ඒකට ඔහු තෝරගත්තේ තවත් පහත් උපක්‍රමයක්. මොකද්ද? දැන් මේ මොහොතේ මාලිගාවට පිටස්තර කාටවත් යන්න බෑ. අගමෙහිසියට ලියුමක් යවන්නත් ඕන. ඔහු ඒකට තෝරගත්ත මෙන්න මෙහෙම වැඩක්. නිතර නිතර ස්වාමින් වහන්සේලා මාලිගාවේ තානෙට වඩිනවා. මේ උත්තිය කුමාරයා ඔහුගේ සගයෙක්ව ගෝලයෙක්ව හාමුදුරු කෙනෙක් විදිහට අන්දවලා කොණ්ඩේ කපලා සිවුරු පොරවලා දුක කියාපු ලියුමත් අර ශ්‍රමණ වෙස්ගත් පුද්ගලයාට දීලා කියනවා හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා දානි වළඳලා එන ගමන් අගමේසියට පේන තැනකින් මේ ලියුම හලන්න බිම දාන්න. ඔන්න ඔතන පුංචි පාඩමක් තියෙනවා ඉගෙන ගන්න. විශේෂයෙන් අපේ මාධ්‍යවේදීන්ට කියන ලියන අයට. බුදු දහමට අනුව යම් කිසි අපරාධයක් කළොත් භික්ෂුවක් විසින් ඔහු හඳුන්වන නම ශ්‍රමණ වේශධාරියා. නමුත් අපේ මාධ්‍යවේදීන් හුඟක් වෙලාවට ලියන්නේ කියන්නේ චීවරධාරියා කියන නම. සිවුර දරාගත් සියලු දෙනා චීවරධාරියෝනි. උපාධි තියන අය උපාධිධාරීන්. සිවුරු තියන අය චීවරධාරීන්. චීවරධාරියෙක් විසින් වරදක් කළොත් අපරාධයක් කළොත් ඔහුව හඳුන්වන්නට පුළුවන් නම තමයි ශ්‍රමණ වේශධාරියා. මං හිතනවා මේක අහගෙන ඉඳලා දැන්වත් අපේ මාධ්‍යවේදියෝ හරියට ලියයි හරියට කියයි කියලා. ඉතින් මේ ශ්‍රමණ වේශධාරියා රහතන් වහන්සේ නමකගේ පිටිපස්සෙන් මුවා වෙලා ඇවිදිලා අර උත්ත්‍ය කුමාරයා දීපු හොර ලියුම අගමෙහෙසියට පෙන්න බිම දානවා. අගමෙහෙසිය ඒ ලියුම අහුල ගන්නවා. දුවේ පුතේ දන්නවද? අගමෙහෙසිය විසින් මේ ලියුම අහුල ගන්නවත් රජතුමා දකිනවා. රජතුමා ඉක්මනින්ම ඒ ලියුම පරීක්ෂා කරලා බලලා රජුරුව දුරදිග නොහිතා තීරණය කළා මේ ලියුම ලිව්වේ රහතන් වහන්සේ කියලා. අවසානයේ රජුරෝ නියෝග කළා රහතන් වහන්සේව උණු තෙල් කටාරමක දාලා මරණයටපත් කරන්න. උන්වහන්සේව තෙල් කටාරමක දාලා යටින් ගින්දර දාලා උන්වහන්සේව මරණයටපත් කරන්න දරන උත්සාහය අතරතුරේ තමයි කැලණියට සුනාමියක් එන්නේ. රජුරුවන්ගේ දුර්දාන්ත තීරණයක් හින්දා රටවැසියෝ විනාශ වෙන්න යන්නේ. රජපෞලෙන් වෙච්ච වරද නිවැරදි කරන්න රට වෙනුවෙන් රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරියට එන්නේ විහාර මහා දේවිය එඩිතර තරුණිය බලන්න තවත් පාඩමක් ඔය කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා රජපෞලෙන් වැරද්දක් වුණොත් ඒක රජපෞලෙන් නිවැරදි කරනවා මිසක් ඒ වරදට පොඩි මිනිහෙක් පළියුනේ නැහැ එදා අද එහෙමනම් රජපෞලේ අය වැරදි කරලා අහු වුණොත් එහෙම පෞල පිටින් රටයයි මෙහි ඉන්න නිලධාරියෙක් හිරේයයි. ඔය මේ දවස්වලත් වෙන්නේ එහෙම විගඩන්නේ. හොඳ ආදර්ශයක් රජපෞලෙන් දෙනවා. විහාර මහා දේවිය මුහුදට බෙලි වෙනවා. හැබැයි වාසනාවට තුවේ පුතේ විහාර මහා දේවිය මිය ගියේ නෑ. කිරින්දේ වෙරළෙන් ආපහු ගොඩ ගැහුවා. කිරින්ද මිනිස්සු ඇයව දැකලා කිරින්ද රජ්ජුරුවන්ට දකුණු පළාතේ රජ්ජුරුවන්ට කවුද රජ්ජුරුවෝ කාවන්තිස්ස රජ්ජුරුවෝ කාවන්තිස්ස රජ්ජුරුවන්ට කියනවා දිව්‍යාංගනාවක් වගේ ලස්සන කුමාරිකාවක් අන්න වෙරළට ගහගෙන ඇවිල්ලා රජ්ජුරුව ඇවිල්ලා බලලා ඇයව හඳුනගෙන රජ්ජුරුවන්ගේ අග මෙහෙසිය බවට පත් කරගන්න තීරණය කළා විහාර මහා දේවියම ඉතින් ඔන්න ඔය විදිහට කාවන්තිස්ස රජුරෝත් එක්ක අලුත් දිවියක් ආරම්භ කරපු විහාර මහදේවී කුමරිය විවාහයෙන් පස්සේ ඒ පලාතේ තියෙන ප්‍රසිද්ධම පරඩම රාජමහා විහාරයකට නිතර නිතර යන්න පුරුදු වුණා වන්දනා කරන්න. ඔය යන ගමනේදී ඇය දකිනවා මේ විහාරයේ ඉන්න පුංචි හාමුදුරු කෙනෙක්. හැම දවසකම විශාල ගල් කුට්ටි උස්සගෙන ඒ පන්සල කිට්ටුව තියෙන කන්දක් උඩට නගිනවා. නිතර නිතර පුංචි ආමුදුරෝ කළු ගල් අරගෙන මේ කඳ නගින්නේ ඇයි කියලා හොයලා බැලුවාම ඇය දැනගත්තා පුංචි ආමුදුරෝ කන්ද මුදුනේ පන්සලක් කන්ද මුදුනේ විශාල චෛත්‍යයක් හදනවා. ඒ මොකද ඒ පන්සලට ඒ ගමට වඳින්න චෛත්‍යයක් නැහැ. ඉතින් පුංචි ආමුදුරෝ පුදුම තරම් ධෛර්යයකින් චෛත්‍යයක් හදනවා. ඇයට මහා අප්‍රමාණ ආදරයක් අප්‍රමාණ හැඟීමක් ඇති වුණා පුංචි හාමුදුරුවෝ ගැන. ඒ මොකද පුංචි කමට මිනිස්සු වෙනුවෙන් ආගම දහම වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද? ඔහොම යද්දී ඇයට ආරංචි වෙනවා මේ පුංචි හාමුදුරුවෝ ලෙඩ වෙලා මරණාසන්න වෙලයි කියලා. මේ ආරංචිය ලැබුණට පස්සේ විහාර මහා දේවිය උන්වහන්සේව බලන්න යනවා. ඒ අතරෙදී ඇයට රහතන් වහන්සේ නමක් කියනවා. දේවි කුමරියනි ඔබ ගිහිල්ලා ඒ පුංචි ආමුදුරුවන්ට ආරාධනා කරන්ට අපවත් වීමෙන් පස්සේ ඔබේ කුසේ පිළිසිඳ ගන්න කියලා. ඇයට අප්‍රමාණ ඇඟීමක් ඇති වුණා. ඒ තරම් වීරවර පොඩි හාමුදුරු කෙනෙක් ඇගේ කුසට එනවා ඊළඟ භවයේ උපදින්න. දැහැත් වට්ටියක් පිළිගන්වලා පුංචි හාමුදුරුවන්ට ආරාධනා කළා මගේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ අපවත් වුණොත් ඊළඟ භවයේ මගේ කුසේ පිළිසිඳ ගන්න අම්මා කෙනෙක් වෙන්න මං බලාගෙන ඉන්නේ දුවේ පුතේ හිතන්න ඇයි ඇය එහෙම ප්‍රාර්ථනාවක් කළේ විහාර මහ දේවී කුමරිය මේ රටට පුදුමාකාර ආදරය කරපු කෙනෙක් ඇයට මේ රට එක්සේසත් කරන්න ලොකු ඌමනාවක් තිබිච්ච කෙනෙක්. බලන්නකෝ ඇයගේ තාත්තා තමයි වස්නාහිර පළාතේ කැලණිය රජුරෝ. ඇයගේ සැමියා තමයි දකුණු පළාතේ කාවන්තිස්ස රජුරෝ. ඒ වෙනකොටත් උතුරු මැද පළාතත් උතුරත් නැගෙනහිරත් එලාර රජුරවන්ටයි අයිති වෙලා තිබුණේ. රට කෑලි කෑලි වලට කැඩිලා මේ මුළු රටම එක තැනකට ගේන්න එක කොඩියක් යටතට ගේන්න ඇය තරුණ කුමරියක් විදියට සිහින දැක්කා. හැබැයි ඇය ඒ වෙනුවෙන් යුද්ධ කරන්න ගියේ නෑ. ඇය හිතුවා මේ රට එක්සේසත් කරන වීර පුතා මගේ කුසේ බිහි වෙන්නට ඕන කියලා. ඒ හැඟීම ඇතුව ඇය අර පුංචි හාමුදුරුවන්ට ආරාධනා කළා පොඩි හාමුදුරුවනේ මගේ කුසේ උපදින්න. ඒ පැතු පැතුම ලෙසින්ම අර පුංචි හාමුදුරුවෝ ඊළඟ වර ඇයගේ කුසේ ඇවිල්ලා පිළිසිඳගත්තා. විහාර මහ දේවියගේ කුළුඳුල් පුතා කවුද කියලා බෝසත් දරුවනේ ඔබ දන්නවනේ. ඒ තමයි ගාමිණී අබය කුමාරයා. එහෙම නැත්නම් ගැමුණු කුමාරයා. රටේ මිනිස්සු කියන්නේ දුටු ගැමුණු කුමාරයා කියලා. අන්න ඒ ගැමුණු කුමාරයා. ඒ ගැමුණු කුමාරයා තමයි අපේ රට එක්සේ සත් කළේ. ඒ ගැමුණු කුමාරයා තමයි අහසේ වලාකුළු වල ගෑවෙන්න මහ විශාල චෛත්‍ය හැදුවේ. ඒ ගැමුණු කුමාරයා තමයි අපි වෙනුවෙන් බුදුදහම පෝෂණය කරලා ආරක්ෂා කළේ. නව යුගයක් ආරම්භ කරපු රටක් එක්සේසත් කරපු වීර කුමාරයෙක් මේ ලෝකෙට ගේන්න අප්‍රමාණ කැපකිරීම කරපු ඒ අම්මා අදටත් ගෞරවණීයයි පූජනීයයි ඇය දවසක මෙතේ බුදුන් දැක නිවන් දකින වගත් අනාගත වංශ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් ධර්මාසනේ ආගෙන ඉන්න රත්තරන් දුවේ පුතේ ආයෙත් ඔබේත් මගේත් මාතෘ භූමිය ඒ වගේ අරාචික තත්වයකට පත් වෙලා තියෙන්නේ. අපි දැන් මොනවද කරන්න ඕන? මේ රට බේරගන්න මේ රටට ආධ්‍යාත්මික නායකත්වය දෙන්න පුළුවන් වීරවරයෝ අපි බිහි කරන්න ඕන. ඒක තමයි මේ මොහොතේ ඔබේ වගකීම. ඔබ මේ මොහොතේ විහාර මහ දේවී කුමරියක් වෙන්න ඕන. ඔබ මුලින්ම ඔබේ වටිනාකම හඳුනගන්න. ඔබේ ජීවිතයේ අරමුණු අතර ඉලක්ක අතර සාමාන්‍ය පෙළට A 9ක් ගන්නවා උසස් පෙළට A 4ක් ගන්නවා කැම්පස් එකට ගිහිල්ලා ඩිග්‍රියක් ගන්නවා වගේ අරමුණු වලට අමතරව ඔබ මේ මොහොතේ මෙන්න මෙහෙම අරමුණු වලට එන්න ඕනා දවසක මේ රටේ අහිංසක මිනිස්සු ඉල්ලන මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු සඵල කරන්නට පුළුවන් මිනිස්සුන්ගේ වීරයා මේ රටේ අඩාගත නායකයා බිහි කරන අම්මා මම ඔබ අන්න එහෙම අදිෂ්ඨානයකට එන්න මේ ශාසනය බබලවන මිනිස්සුන්ගේ හිත් නිවන ආධ්‍යාත්මික නායකයෙකුගේ උතුම් බුද්ධ පුත්‍රයෙකුගේ අම්මා වෙන්නේ මම ඔබ එහෙම හීන දකින්න අවශ්‍යම කාලයක් දුවේ මේ උදා වෙලා තියෙන්නේ. මුළු ලෝකයම විශ්මයට පත් කරපු මහ රාවණා වගේ පුතෙක් හදන අම්මෙක් මම හිතන්නකෝ රාවණා කුමාරයව මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මා පුංචි කාලේ ඉඳලා හීන දැක්කේ මුළු ලෝකයටම නායකත්වය දෙන්න පුළුවන් වීරයෙක් හදන්න. රාවණාගේ අම්මා විවාහය සඳහා සැමියෙක් තෝරගන්නේ අසාමාන්‍ය විශිෂ්ට දරුවෙක් හදන්න පුළුවන් ප්‍රබල පෞරුෂයක් තියෙන. ඉතා නිරෝගිකමක් තියෙන. ඉතා අසාමාන්‍ය බුද්ධිමත්කමක් තියෙන කෙනෙක් තමයි තෝරගත්තේ. තාත්තගේ ආධ්‍යාත්මයේ තමයි දරුවට නිරන්තරයෙන් ලැබෙන්නේ. රාවණාගේ අම්මා ඒ බව දැනගෙන හිටියා. ඒ නිසයි අය ඍෂිවරයෙක් තෝරගත්තේ තමන්ගේ සැමියා විදිහට. බලන්න ඇතෙක් වගේ පුතෙක් හදන්න ලෝකයේම විශ්මයටපත් කරන විශිෂ්ට සුපිරි දරුවෙක් හදන්න ඒ මව්වරුන් කොතරම් කැපකිරීම කරලා තියෙනවද ඒ නිසාම ඔවුන් අද මානව වර්ගයාගේ අමරණීය ගෞරවාදරයටපත් වෙලා තියෙනවා හිතන්නකෝ දුවේ පුතේ මුළු ලෝකයක් සනසපු නිවපු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මා අත්ත වෙනකම් වැඳුම් පිදුම් ලබනවා නේද මිනිස්සුන්ගේ කතෝලික ලෝකයට නායකත්වයේ දීපු යුදෙව්වන්ව දුකෙන් මුදවපු ජීසස්ගේ අම්මා ජේසුතුමාගේ අම්මා මරිය තුමිය කොයි තරම් ගෞරවාදරයට පත් වෙනවද මේ මිනිස්සු අතර ඒ නිසා අම්මා කෙනෙක්ට මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන් ඒ වගකීම දුවේ ඔයාටත් තියෙනවා ඒ නිසා ඔයත් කැමති නැද්ද ඒ වගේ අම්මා කෙනෙක් වෙන්න ඒ සඳහා පුංචි කාලින්දල ඔබ ඔබේ හිතත් ඔබ ඔබේ කුසත් පරිස්සම් කරගන්න ඕන. ඔබ ගොඩක් වටින කෙනෙක්. ඒ නිසයි අද ධර්මාසනෙන් දුවලට මේ ටික කියන්න හිතුවේ. මුළු ලෝකෙම ගිනි තියෙන අන්තවාදීන්ට පුළුවන් නම් ඔවුන්ගේ ගැහණු දරුවන්ගේ ඔළුවට විස බීජ තාලා දාලා මුළු ලෝකෙම යුද්ධ ඇති කරන්න යුද වදින්න දරුවෝ බිහි කරන්න ඒ වෙනුවෙන් ඔවුන්ගේ ගර්භාෂය පාවිච්චි කරන්න මතක තබා ගන්න අපිට පුළුවන් අපේ ගැහැණු ළමයිට කියලා අපිට පුළුවන් මුළු ලෝකෙම යුදගිනි නිවන්න මුළු ලෝකෙම සනසවන්න පුළුවන් උතුම් පුත්තු හදන්න මේ බෞද්ධ සංස්කෘතිය තුලින් ඔය දේම ඊට නරක අරමුණක් වෙනුවෙන් අතීතයේ හිට්ලරුත් කරලා තියෙනවා වෙනමම ගැහණු දරුවෝ තෝරගෙන ඔවුන්ට වෙනමම කෑම දීලා වෙනමම අඳින්න දීලා වෙනම වත්පිළිවෙත් කියලා දීලා වෙනම විශේෂ අධ්‍යාපනයක් දීලා ව්‍යායාම කරවලා හොඳ පිරිසිදු මානසිකත්වයකින් තියලා වෙනත් නොගැලපෙන පිරිමින් ඇසුරු කරන්න නොදී වෙන් කරගෙන හදලා ඔවුන්ගෙන් බිහිවෙන දරුවෝ තුලින් පිරිසිදු ජර්මන් පරපුරක් නිර්මාණය කරන්න හිට්ලර් උත්සාහ කළා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මුළු ලෝකෙම බලවත් ජාතිය ජර්මනිය බවට පත් කරන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් ජර්මානුවන් නිර්මාණය කරන්න මේ පුංචි ගැහැණු දරුවන්ව පෙළගස්වල හැදුවා හිට්ලර් විසින් අපිටත් ඒ දේ කරන්න පුළුවන් හැබැයි ඒ ලෝකේ යටත් කර ගැනීම වෙනුවෙන් නෙමෙයි ඒ ලෝකෙ ගිනි තියන්න නෙමෙයි මේ ලෝකෙම නිවන්න බෝධිසත්ව කුමාරයෙක් අපිට අපේ සිංහල බෞද්ධ දුවෙක්ගේ කුසෙන් හදන්න පුළුවන්. දුවේ ඔබට පුළුවන් ඒ ලෝකෙ වෙනස් කරන බෝධිසත්ව කුමාරයව දෙව්ලොවකින් ගෙන්න ගන්න ඔබේ කුසට. හැබැයි ඔබ ඒ වෙනුවෙන් දැම්ම ඉඳලා වෙනස් වෙන්න ඕන. ඔබ හොයන්න මේ ලෝකෙ වෙනස් කරපු බෝධිසත්ව වීරයින්ගේ මව්වරු පුංචි කාලේ ඉඳලා පිරිමි ළමයි හතර දෙනා එක යාළු වෙලා තැන් තැන් වල වැටකය පඳුරු වාස්සේ තැන් තැන් වල කාම රාස්සේ ගිහිල්ලා ජීවිතේ නාස්ති කරගත් අයද කියලා. "තුවේ ගොඩක් පරිස්සම් වෙන්න ඔයා ගොඩක් වටින කෙනෙක්. මේ මොහොතේ ගැහණු දරුවෝ ගොඩක් වටිනවා අපිට. ඔබ නිසා තමයි අනාගත පරපුර දායාද වෙන්නේ මේ ජාතියට." ඒකට ඔබ දැම්මම සූදානම් වෙන්න ඕනා. විශේෂයෙන් ඔබේ චරිතයේ ගෞරවය රැකගන්න. දවසක මේ රටේ ජනාධිපති වෙන පුතා ඔබේ කුසින් බිහි වෙන්නට නම් ඔබ ඉතා ගෞරවණීය අම්මා කෙනෙක් වෙන්න ඕන නේද? දවසක මේ රට බබලවන ධර්මයෙන් මේ ලෝකෙම නිවන උතුම් බුද්ධ පුත්‍රයෙක් ඔබේ කුසින් බිහි වෙනවා නම් ඔබ දැම්මම සිල්වත් අම්මා කෙනෙක් වෙන්න ඕන නේද? හිතන්නකෝ ශාක්‍ය වංශිකයෝ පන්සිල් රැකපු අය නෙවෙයි අටසිල් රැකපු අය. ඒ නිසා තමයි පෙරම්පුරණ බෝධිසත්ව කුමාරයෙක් ඒ පවුලේ ඇවිල්ලා උපදින්නේ. ඔබ කොච්චර පිරිසිදු ආධ්‍යාත්මයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේද? දුවේ කවදාවත් දුස්චරිතයකට යොමු වෙන්න එපා. ඔයා ගොඩාක් වටින කෙනෙක්. කොසල් රජුරෝ දැකපු හීන දාසේ අතර එක සිහිනයක තිබෙනවා රත්තරන් රන් තැලියකට නරියෙක් යුවලෙක් මුත්‍රා කරනවා. කොසල් රජුරෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි මෙහෙම හේනයක් දැක්කා. ගොඩක් වටින රත්තරන් වාදනයකට හිවලෙක් මුත්‍රා කරනවා. බුදුහාමුදුරුවනේ ඇයි එහෙම දැක්කේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනාගතයේ එහෙම අභාග්‍ය සම්පන්න යුගයක් රජතුමනි බිහි වෙනවා. රත්තරන් වටින දුවලා නිකාං කිසි වටිනාකමක් නැති සල්ලාල පිරිමි අතින් විනාශ වෙලා යනවා. හිවලෙකුට මුත්‍රා කරන්න රන් බඳුනක් දුන්නා වගේ කිසිදු වටිනාකමක් නැති ප්‍රතිපත්තියක් නැති පිරිමිකමක් නැති නිරෝගිකමක් නැති කසඩ පිරිමින්ට වටින ගැහැණු ළමයිගේ ආධ්‍යාත්මය පූජා කරනවා. එහෙම අභාග්‍ය සම්පන්න යුගයක් නිර්මාණය වෙනවා. මගේ රත්තරන් දුවේ ඔබත් ඒකට දැනටම අහු වෙලාද රන් බඳුනක් වගේ වටින ඔබ ඔබේ ඒ වටිනා රත්තරන් ජීවිතය හිවලෙකුට මුත්‍රා කරන්න දීලා තියෙනවද? එහෙමනම් කාටවත් කියන්න එපා. හැබැයි අදම ඒ අභාග්‍ය සම්පන්න ඉරණම වෙනස් කරන්න ඔබ ගොඩාක් වටිනවා. ඔබේ කුසේ බෝධිසත්ව දරුවෝ බිහිවන දවසක් එනවා. ඒ වෙනකම් පරිස්සම් වෙන්න. ඒ වෙනකම් ගොඩක් රැකෙන්න. මහා රජෙක් හදන්න පුළුවන් සංඝ රජෙක් හදන්න පුළුවන් කුසක් ඔබට තිබෙනවා. අද ඉඳලා ප්‍රතිපත්ති රකින්න. පිරිමි ළමයි 7-8 දෙනා එක්ක යාළු වෙන්න එපා. අහන අහන කෙනා එක්ක යාළු වෙන්න එපා. යම් කියන කියන තැන්වලට පඳුරු ගාන යන්න එපා. ඔබේ ගෞරවය රැකගන්න. අද නෙමෙයි. ඔබේ අනාගත මාතෘත්වය ගැන හිතන්න. පිරිමි ළමයි කියන කියන වෙලාවට ඔබේ ඇඟේ ඡායාරූප යවන්න එපා දුවේ අපි කොච්චර මේ ධර්මාසනෙන් මේවා කියනවද ඒත් හොරෙන් හොරෙන් මේ මෝඩ වැඩ කරන දුවලා ඉන්නවනේ හිතන්නකෝ ඔබේ එහෙම ඡායාරූපයක් යවුවට පස්සේ ආය මොන්න දේ කරලවත් ඒක ආපහු ගන්න බෑ නේද ඒක කොහේ හරි සේව් වෙනව නේද සමහර විට යවපු දුරකතනේනොත් ලැබපු ඩිවයිස් එකේනොත් ඒක අපි මකා දැමුවා වෙන්න පුළුවන් හැබැයි අන්තර්ජාලයට අප්ලෝඩ් කරපු කිසිම දෙයක් සාදාතනිකව මකන්න බෑ. ඒවා කවදා හරි රිකවරි කරන්න පුළුවන්. ඇයි රත්තරන්දුවේ ඔබ ඔබවම මේ විදියට නාස්ති කරගන්නේ? තවසක ඔබේ පුතා රජ වුණොත් එහෙම එදාට ප්‍රතිවාදීන් විසින් අම්මගේ අර නිර්වත් ඡායාරූප අන්තර්ජාලයට දැම්මොත් ඒ දරුවා මොන තරම් අපහසුවට පත් වෙයිද ඒ දරුවාගේ ජීවිතය තදින් කඩාගෙන වැටෙනව නේද ඔබ කොච්චර වටිනවද එතකොට ඔබ කොච්චර පරිස්සම් වෙන්න ඕනේද එතකොට? ඒ විතරක් නෙමෙයි. අපි ධර්මාසනයෙන් බන කියලා කියලා කියලා මේ රටේ පිරිමි ළමයි විශාල ප්‍රමාණයක් මද්ද්‍රව්‍ය භාවිතයෙන් අයින් වෙලා තියෙනවා. රට පුරා යනකොට ඒ දරුවෝ කකුල් අල්ලලා වැඳලා කියනවා අපේ හැමදෙරෝ නිසා මං වෙනස් වුණා. ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා. අම්මලා කඳුළු සලල මං ඉස්සරහා අඬලා තියෙනවා ඔබ වහන්සේ මතු බුදු වෙන්න මගේ පුතා මේ මද්රව්‍ය වලින් අයින් වුණා දන්නවද පිරිමි ළමයි ඕකෙන් කොච්චර ගලව ගත්තත් දැන් ගැහැණු ළමයි ඊටත් වඩා මද්රව්‍ය භාවිතයට පෙළඹිලා ඇයි රත්රන්දුවේ ඔබ ඒ தත්තට වැටෙන්නේ බියර් බොන්න පුදුම ආසාවක් තියෙන්නේ වෙඩින් එකකට ගිහිල්ලා ගෑනු ළමයි දැන් බියර් බොන්න ඕනේ මොන මෝඩකමක්ද දුවේ ඔබට එහෙම හිතනවා නම් බලන්න ඔළුව දෙපැත්තෙන් අත ගාලා අන් එනවද චූටියට කියලා. ඒ තරම් මෝඩයි. ඒ තරම් මෝඩයි. පිරිමි මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා බල්ලෝ වගේ හැසිරෙනවා දැකලා නැද්ද? රෙදි නැතුව විකාර කරනවා දැකලා නැද්ද? ඒතර ඔබටත් හිතෙනවද ඒව දැක දැක අරක්කු නැතුව බියර් බොන එක හොඳයි කියලා? ඔබ ඔය විනාශ කරන්නේ ඔබේ කුසේ උපදින්න ඉන්න රජ පැටියාගේ වීරත්වය අමතක කරන්න එපා. මම ඕන තරම් දැකලා තියෙනවා තරුණ ගෑනු ළමයි දුම්පානය කරන ගමන් වීඩියෝ කරලා Facebook එකට කවුරු හරි ඒවා අප්ලෝඩ් කරනවා. වීරකමක් කියලාද හිතන්නේ? පිරිමි කෙල ගහනවා ඒවා දැකලා අප්‍රසන්න කරනවා ඒවා දැකලා. ඔබ ඔය විනාශ කරන්නේ ඔබේ අයිතිය නෙමෙයි. අපේ ජාතියට වීර දරුවෝ බිහි කරන්න තියෙන අයිතිය. ඔබේ කුස අයිතිය ඔබට විතරක් නෙමෙයි. ඔබේ කුස මේ ජාතියට අයිති. ඔබේ කුසේ තමයි අපි වීරයෝ බිහි කරන්න ඕනා. ඔබ ඔය දුම්පානය කරලා තරුණකම එන්ජෝයි කරන්න කියලා ඔය කරන පහත් තිරිසන් වැඩවලින් මේ ජාතිය වීරත්වයයි මැරෙන්නේ ගෑනු ළමයිට පුදුම අසනීපයක් තියෙනවා පිරිමි ළමයි වගේ වෙන්න පිරිමි ළමයි කරන වැඩ කරන්න පුතේ ඒක ಜಾති දෙකක්නේ පිරිමි ගැහණුයි සමාන වෙන්නේ එකම එක තැනකදී විතරයි ඒ දෙදෙනාම ජීවීන් එපමණමයි එදෙන වෙනස් පිරිමි කරන වැඩ ගෑනු කරනකොට ඒක හරි කැතයි. ඒක හරි අප්‍රසන්නයි. පිරිමි ළමයි රෙගේ ස්ටයිල් සින්දු කියනකොට ගෑනු ළමයිනුත් බොබ් මාලේ වගේ නාන්නෙතු කොණ්ඩේ ගොතාගෙන සින්දු කියන්න ගත්තාම හරි කැතයි. කැතයි විතරක් නෙවෙයි. ඒක ගඳයි. ගඳම ගඳයි. ගෑනුගම කියන්නේ හරි සුන්දර දෙයක්. ගැහැණු ළමයි පිරිමි ළමයි වෙන්න හැදුවාම ඒක හරි අප්‍රසන්නයි. ගංගාවල මෝදවල් වල බැහැගෙන පිරිමි ළමයි වගේ හරි සද්දෙට කුණුහරුප කියාගෙන කොට කලිසම් ඇඳගෙන නාන්න ගත්තාම ඒක හරි කැතයි. ඔබ අද දවසේ රකින්න ඕන ඔබේ කුසේ උපදින නූපන් දරුවගේ අයිතිය. ඒ නූපන් දරුවගේ ගෞරවය ඔබ අද දවසේ රකින්න ඕනේ. වෙන මොකොත් ඕනේ. ඔබ නිකන් හිතන්න. ඔබේ අම්මා ඔහොම කරලා තියනවද කියලා? ඔබට අද වැදගත් විදිහට ඔය පාර දිගේ ඇවිදගෙන යන්න ඉඩකඩ තියෙන්නේ ඔබේ අම්මා තරුණ කාලේ ඔය ගමේ වැදගත් විදියට හිටිය නිසා නේද? ඔබේ අම්මත් ඔය විදියට බිකිනි ඇඳගෙන කොට කලිසම් ඇඳගෙන දුම් පානය කරන ගම ගංගාවල් වල නාලා ෆොටෝ අප්ලෝඩ් කරලා තිබුණා නම් Facebook එකට. ඔබ කොහොමද රෙද්දක් ඇඳගෙන ඉස්කෝලේ යන්නේ? ඔබ කොහොමද වැදගත් විදියට විවාහයකට යන්නේ? එතකොට මිනිස්සු කියන්නේ උකගේ අම්මත් මෙහෙමයි තාත්තත් මෙහෙමයි. ඒගොල්ලෝ කොහොම හරි ඒ ගෞරවය ඔබ වෙනුවෙන් රැක්ක නේද? ඔබත් අවසක ඒ අම්මගේ තැනට ඒ තාත්තගේ තැනට යනව නේද? එනිසා ඔබ කොච්චර පරිස්සම් වෙන්න ඕනද? මම කියන්නේ ඔබේ වටිනාකම හඳුනගන්න. දුවේ දවසක ඔයාගේ කුසින් බිහිවෙන දරුවා රටේ රජෙක් වෙන්න නම් ඔබ තෝරගන්න සැමියා රජෙක් වගේ හැඟීම් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒකෙන් අපි කියන්නේ ගොඩක් සල්ලි තියෙන ව්‍යාපාරික පවුලක රජෙක් වගේ ඉන්න කොල්ලෙක් හොයාගන්න කියලා නෙමෙයි. අර හඳ පෙන්නුපුවාම ඇඟිල්ල දිහා බලන් ඉන්න જાතිය මෝඩ තරුණ ළමයි අපි අතර ඉන්නවා. සමහර විට ඕක මෙහෙම තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපි ඒ ගැන කියන්නේ රජෙක් වගේ හැඟීම් තියෙන අභිමානවත් මිනිහෙක් වෙන්න ඕන. තාත්තගේ ආධ්‍යාත්මය තමයි දරුවට යන්නේ. එතකොට ඔබ හිතන්න එහෙන් කොණ්ඩේ වවාගත්ත, මෙහෙන් වවාගත්ත, කරාබුදාගත්ත, එහාට කේලම් කියන, මෙහාට කේලම් කියන හැම තිස්සෙම මත් වෙලා ඉන්න, කොයි වෙලේත් ගංජා ගන්න, කොයි වෙලේත් දුම්බොන, හම්බෙන හැම තැනකම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න කතා කරන, හැම තිස්සෙම ඔබෙන් රාගය ඉල්ලන, ඔබෙන් නිර්වත් ඡායාරූප ඉල්ලන අසහනකාර මන්දමානසික මන්දබුද්ධික පිරිණි ළමයෙක්ගෙන් රජෙක් වගේ පුතෙක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එදාටත් ඔබට වෙන්නේ පෙර ගෙදරට බත් අදින්න. මොකද තාත්තගේ දාතියෙම පුතාලා තමයි ඔබට ලැබෙන්නේ. ඒ නිසා මේ රට බබලවන්න පුළුවන්, මේ ශාසනය බබලවන්න පුළුවන් වීර දරුවෝ නිර්මාණය කරන්න නම් ඔබ මේ පැත්තත් හිතන්න ඕන. හොඳ ආධ්‍යාත්මයක් තියෙන පිරිමියෙක් තෝරගන්න ඔබේ සහකරුවා විදිහට. හොඳ ඉවසීමක් තියෙන, හොඳ දැක්මක් තියෙන හොඳ බුද්ධියක් තියෙන මිනිහෙක් තෝරගන්න ඔබේ සහකරුවා විදියට. අපිට තියෙන්නේ දුවේ මේ පුංචි මව්බිම විතරයි. ඉදිරියේදීත් අපි මේක රකින්න ඕන. ඉදිරියේදීත් මේ මාතෘ භූමිය අපේ නූපන් පරපුර වෙනුවෙන් රකින්න ඕන. ඒකට අපි හොඳ නිරෝගී පරපුරක් හදන්න ඕන. ඒකෙදි ඔබ ඊට නිරෝගීව ඉන්න ඕනේ. අපේ රටේ ගෑනු ළමයි හරීම ආසයි කඩචෝරු කන්න. පොලිතින් පැකට් වල තියෙන සරබර ගාලා හැපෙන රහක් විතරක් තියෙන කිසිදු ආහාරමය ස්වභාවයක් නැති රසකාරක ගොඩවල් කන්න. අපේ රටේ ගෑනු ළමයි හරිය ආසයි මෙන්න මේ જાතියේව අරන් දෙන පිරිමි ළමෙක් නම් හා අම්මේ කියලා Facebook එකේ ස්ටේටස් දාන්න තරම් බොළඳයි. බයිට් වර්ග කන්න තමයි ආසම. චොක්ලට් කන්න තමයි ආසම. අයිස්ක්‍රීම් කන්න තමයි ආසම. හැබැයි කොල කැඳ බොන්න, කඩල කන්න, බත් කන්න ආස නැහැ. කෙට්ටු වෙන්න තමයි කැමති. මග යන්න පණ නැති පොඩි හුළඟටත් වීසි වෙන සරුංග සයිස් ගෑනු ළමයි තමයි ඉන්නේ. හිතන්නකෝ කොහොමද එතකොට අලුත් නිරෝගී පරපුරක් බිහි කරන්නේ? හිතන්නකෝ දුවේ ඔබ දවසක දරුවෙක් බිහි කරන්නේ කොහොමද ඔහොම? එදාට තමයි ඔබට සිද්ධ වෙන්නේ සිසේරියන් සත්කමකට යන්න. පස්සේ අනන් දෙපා ඔබ වඳ කලයි කියලා. අපේ රටේ අම්මලා දරුවෝ 10 12 බිහි කරේ සිසේරියම් සත්කමකට තියා ඉස්පිරිතාලයකටවත් ගිහිල්ලා නෙවෙයිනේ මෙච්චර කල්. දැන්නේ ඔය ඔක්කොම අසරීපතියෙද්දි හොඳට කාලා බීලා පිරිපුන්ව ඉන්න. අපේ රටේ ඉතිහාස සාහිත්‍ය කතා කියවලා බලන්නකෝ. ඔබ සාහිත්‍ය සංදේශ කියවලා ඇති උසස් පෙළට ඉගෙනගෙන ඇති කාන්තාවන්ගේ ස්වභාවය ඒ වගේ වර්ණනා කරලා තියෙනවනේ. මග යන්න පණ නැති හරුංගල් වගේ ගැහණු හිටිය වගේ කියලා නැහැනේ. අපේ රටේ කාන්තාවන්ට දෙහිවින් සමානයි දකුණු ඉන්දියාවේ කාන්තාව. ඔබ බලන්න අදටත් දකුණු ඉන්දියානු චිත්‍රපටි නිලියෝ කෙට්ටු අය නෙමෙයි. ගොඩාක් මහත අයත් නෙමෙයි. ඔවුන් පිරිපුන් අය. පිරිමි සුදු පාට ඉස්සෝ වගේ අය නෙමෙයි. රැවුල තියෙන කළු උස මහත මිනිස්සු. ඒකෙන් ඒ චිත්‍රපටි කර්මාන්තකරුවා උත්සාහ කරන්නේ ඔවුන්ගේ පරපුරට තරුණ පරපුරට පණිවිඩයක් දෙන්න. ඒක තමයි ඔවුන්ගේ සහ අපේ සංස්කෘතිය. ඉනිසා ඔබ හොඳින් ඔබේ නිරෝගීකම රැකගන්න. කොහේවත් නැති රූපලාවන්‍ය නිෂ්පාදන කිසිදු ප්‍රමිතියක් මඟ පෙන්වීමක් නැතුව භාවිතා කරන්න එපා. එයින් ඔබටත් අපේ ඊළඟ පරපුරටත් හානි වෙන්නට පුළුවන් රත්තරන්දුවේ හිතන්න ඔබ කෙට්ටු වෙන්න කියලා ප්‍රතිබොනවා. සුදු වෙන්න කියලා කරල් බොනවා. ඕ වගේ අවසාන ප්‍රතිඵලය ඔබට දරුවෝ නැති වුණොත් ඔබට මන්දබුද්ධික දරුවෝ ඉපදුනොත් ඔබට ශාරීරික ආබාධ සහිත දරුවෝ ඉපදුනොත් කොහොමද දුවේ අපි ඊළඟ પરම්පරාව හදාගන්නේ එතකොට? ඒ නිසා ඔබ කොච්චර පරිස්සම් වෙන්න ඕනද? ඔබ විතරක් නෙමෙයි ඔබ තෝරගන්න ඔබේ සහකරුවා පෙම්වතා සැමියා එයත් හොඳ නිරෝගී කෙනෙක් වෙන්න ඕන. ඇඟෙන් විතරක් නෙමෙයි කායිකව මානසිකව සහ සමාජීයව යහපැවැත්මක් ඇති මිනිහෙක් තමයි සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් කියන්නේ කියලා ඔබ පාසලේ 6 වසරේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය පොතෙත් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ උන්ද පපුවක් තියෙන කකුලක් විතර අතක් තියෙන ජිම් යන අයියා කෙනෙක් නෙවෙයි. කොහොමද ජිම් ගිහිල්ලා සප්ලිමන්ට් බීලා බීලා ඉන්ජෙක්ෂන් ගහලා ගහලා ඌරෙක් වගේ ඇඟක් හදාගත්තට නිරෝගී මිනිහෙක් වෙන්නේ නැහැ. කොහොමත් සප්ලිමන්ට් දිගටම ගත්තොත් දරුවෝ බිහි කරන්න බෑ බෑම තමා. ඇඟ මහත් වෙන්න මාංශ පේශි හැදෙන්න ඉන්ජෙක්ෂන් ගැහුවොත් දරුවෝ බිහි කරන්න බැරි වෙනවාම තමා. මත්ද්‍රව්‍ය වගේම හානි කරයි. තරුණ පරපුර මේවා පිළිබඳ දැනුවත් නැහැ. මම මේ ධර්මදේශනාව අතරින් අවස්ථාව කරගන්නවා අපේ ධර්මාශ්‍රී ධර්මදේශනාව මම දන්නවා මේ රටේ බොහෝමයක් වගකීතු අය අහනවා. මේ මෑතකදී දූණගහ ප්‍රදේශයේ මලගෙදරකදී මහාචාර්ය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ පින්වත් මෑණියන් වියෝ වුණා. ඒ මලගෙදර ගිය වෙලාවේ මට ජනාධිපතිතුමාගේ සොහොයුරා කුමාරසිරි සිරිසේන මැතිතුමා හමු වුණා. එතුම මාව හඳුනගත්ත ධර්මාසනයෙන් බණ කියන හාමුදුරුව කියලා. ඒ නිසා මම දන්නවා මේ රටේ වගකිය යුතු බොහෝ දෙනෙක් ධර්මාසනය ධර්මදේශනාව අහනවා. මම යෝජනා කරනවා මේ මොහොතේ අලුත් අදහසක්. එන්න මේකත් වෙන්න ඕන. හත්තු පිපෙනවා වගේ මේ රටේ තනින් තන තනින් තන පටන් ගන්න ව්‍යායාම මධ්‍යස්ථානවලට, කාය වර්ධන මධ්‍යස්ථානවලට, එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කියන ජිම් වලට නියාමනයක් අවශ්‍යයි. ඔවුන් මොනවද ඒ දරුවන්ට කියලා දෙන ව්‍යායාම? ඔවුන් මොනවද ඒ දරුවන්ට දෙන සප්ලිමන්ට්? ඔවුන් මොනවද ඒ දරුවන්ට දෙන පෝෂණ අතිරේක? ඔවුන් මොනවද දෙන පෙති වර්ග? ඔවුන් මොනවද දෙන ඉන්ජෙක්ෂන්? හොයලා බලන්න. එහෙම නැත්නම් අපේ ඊළඟ පරපුර විනාශ වෙන්නේ කසිප්පු තිප්පොලෙන් නෙමේ ජිම් එකෙන්. එනිසා පිරිමි ළමෙක් වෙච්චාම සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන ඇඟෙන් විතරක් නෙමෙයි. ඊට හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන කෙනෙක් වෙන්නත් ඕන. පුංචි දෙයටත් පොළු අරගෙන ගල් අරගෙන කුණු හරප කියාගෙන කඩවල් ගිනි තියන්න යන තරුණ දරුවෝ හොඳ මානසික සෞඛ්‍යයකින් ඉන්නවා කියලා මට හිතෙන්නේ නැහැ. පාරේ ඉන්න හැම ගෑනු ළමයාටම උසුළු විසුළු කරන විසිල් ගහන පිරිමි ළමයි මොනතරම් මානසික අසහනයකින් පෙළෙනවද? චංගම දුරකථනයක් තව කෙනෙකුට දෙන්න බෑ. අසභ්‍ය දර්ශන පුරවලා මොන මානසික ලෙඩ්ඩුද මේ? පාරේ යන ගමන් ගෑනු ළමයිගේ ෆොටෝ ගහනවා. ඒවා Facebook එකට අප්ලෝඩ් කරනවා මොන මානසික අසහනයකින් පෙළෙන ලෙඩ්ඩුද මේ මෙහෙම තරුණයෝ කොහොමද ඊළඟ නිරෝගී පරපුර බිහි කරන්නේ දෙයනේ දුවේ ඔයා පිරිමි ළමෙක් තෝරගද්දී භික්ෂුවක් වගේ ආධ්‍යාත්මයක් තියෙන සිංහයෙක් වගේ පෞරුෂයක් තියෙන සෙම්පතියෙක් වගේ වීරත්වයක් තියෙන එහෙත් මලක් වගේ පිවිතුරු හිතක් තියෙන තරුණයෙක් තෝරගන්න ඔහුටත් ඔබටත් එකතු වුණොත් අපි බලාපොරොත්තු වෙන මේ රටේ මිනිස්සුන්ගේ දුක නිවන වීරය බිහි කරන්න පුළුවන් වෙයි. රත්තරන් දුවේ පුතේ ඒ නිසා අපි ඔබට ආදරෙන් කියන්නේ මේ ඔබ ඉහළ ආධ්‍යාත්මයකින් වැඩ කරන්න පටන් ගන්න ඕන යුගයක්. අපේ රත්තරන් දෙමව්පියොත් මේ වෙලාවේ දෙයක් කරන්න ඕන. ඔබේ දරුවව අපි මෙතෙක් කියපු හැඟීමෙන් සන්නද්ධ කරන්න අම්මට තාත්තටත් යමක් කරන්න පුළුවන්. gedara වටිනාම කෙනා දුව කියලා දුවට හැංගීම දෙන්න. ලොකු ගෞරවයක් දෙන්න. උඹ බම් බොලන් කියලා දුවට කතා කරන්න එපා. ගොඩක් ආදරෙන් කතා කරන්න. දරුවන්ට සත්තුන්ට වගේ බල්ලන්ට වගේ කතා කරන ගතිය අත ඉඳලා නතර කරන්න. ගොඩාක් ගෞරවයෙන් ආදරෙන් වැදගත්කමක් දීලා දරුවන්ට සලකන්න. කඩචෝරු කන්න දෙන්න එපා දෙයියන්ගේ නාමෙට. ඔබ සෙනසුරාදට ඉරිදට ගෙදර කොළ කැඳ හදන්න. කඩල සම්බන්න. දරුවන්ට උදේට ඒව කන්න කියන්නේ. ඔබ එහෙම කියනකොට දරුවෝ සමහර විට නොකා ඉඳී. ඔය කන්න බෑ කියයි කමක් නැහැ. ඔබ දවල්ට උයන්න නැතුව කියන්න උදේ තඹපු කඩල තියෙනවා. කැමතිනම් කන්න. ඒත් නොකා ඉඳී. ඔබ රැයටත් ඒවම කන්න දෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එතකොට බඩගින්න වැඩිකමට හරි මේ දරුවෝ මේවා කන්න පුරුදු වෙයි. වේල් දෙකක් නොකා හිටියට මැරෙන්නේ නැහැනේ. අපේ රතනහාමුදුරෝ ඒ දවස් හතරක් ආහාර නැතුව හිටියේ. දැන් උනාස හොඳින් ඉන්නවනේ. ඒ නිසා දරුවන්ට මම කොහොම හරි පුරුදු කරන්න. හොඳ ආහාර වර්ග දෙන්න. ඔබේ දුව පුතා පෝෂදායී ආහාර වලින් නිරෝගී තැනකට ගෙනියන්න. වසවිස දෙන්න එපා. කඩචොරු කන්න දෙන්න එපා. පැණි බීම වර්ග දෙන්න එපා. ওই දරුවෝ ටික අපිට ගොඩක් වටිනවා අම්මේ තාත්තේ. හැදුවේ ඔබ වුණාට ওই දරුවෝ අයිති මේ පරපුරට, ওই දරුවෝ අයිති මේ සමාජයට. ඒ දරුවෝ අපේ බලාපොරොත්තු වෙන තැනට ගෙනියන්න ඔබට ගොඩක් ලොකු උදව්වක් කරන්න පුළුවන්. ඔබේ දරුවට නිතර මේ හැඟීම් දෙන්න. දුව පුරුදු කරන්න, තෙරුවන් වන්දනා කරන්න. දුවගේ අතින් හදන මල්වට්ටියට හැමෝම අත ගහන්න. පිරිත් කියන්න දුවට පුරුදු කරන්න. ඒ විතරක් නෙවෙයි, gedara ලොක්කා අම්මයි තාත්තයි වෙන්න පුළුවන්. හැබැයි නිර්මාණය කරපු වටිනාකමක් දුවට දෙන්න. අයියලව මල්ලිලව ඔක්කොම බලාගෙන gedara වැඩ සකසුරුවම්ම කලබනාකරණය කරන්න දුවට අවස්ථාව දෙන්න. දුව තමයි gedara වීරයා වෙන්න ඕනේ. අද gedara මොනවද උයන්නේ? තීරණය කරන්න දුව. පොළට ගිහිල්ලා මොනවද ගේන්නේ? දුව තමයි තීරණය කරන්නේ. අද තාත්තා උපිස්සඳන් යන ඇඳුම මොකද්ද? දුවගෙන් අහලා තමයි අඳින්නේ. මෙහෙම වටිනාකමක් දුවට දුන්නාම ටික ටික ටික ටික එයා වටින කෙනෙක් කියලා එයාගේ හිතට දැනෙන්න ගන්නවා. එතකොට බස් හෝල්ට් එකේ හම්බෙන, මූදු වෙරළේ හම්බෙන, පාරේ හම්බෙන කසඩ මිනිස්සුන්ට ජීවිතේ පරිත්‍යාග කරන එකක් නැහැ ඒ දුව. Tamange වටිනාකම දන්න නිසා. gedara අනිත් අයත් මේ දුවගේ යටතේ ඉඳලා පුරුදු වුණාම නිකන් හිතන්න gedara අයියා, මල්ලි, gedara ඉන්න ගැහණු ළමයාගේ යටතේ වැඩ කරන්න පුරුදු වෙනවා. එයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙනවා. හැම වැඩකදීම ඒ ගැහණු දරුවගේ අදහසුත් අරගෙන ඒ අදහස් වලටත් යම් වටිනාකමක් දෙන්න පුරුදු වෙනවා. එහෙම වුණාම ඔබ හිතන්නම් මේ තාත්තේ ඔබේ පුතා ඔබේ දියණිය සමග ඊට සහයෝගයෙන් කටයුතු කරන්න, ඇයට ගරු කරන්න පුරුදු වෙච්ච ඔබේ පුතා දවසක විවාහ වුණාට පස්සේ ඔහුගේ බිරිඳට අත උස්සන එකක් නැහැ. ඒ බිරිඳට සතෙක්ට වගේ සලකන එකක් නැහැ. ඔබට එතකොට දරුවන්ගේ පෞල් ප්‍රශ්න වලට මැදිහත් වෙන්න තියෙන අවස්ථා ගන්න අඩු වෙනවා. ඔළුවේ නිදහසෙන් ඔබට මැරෙන්න පුළුවන්. ඒ නිසා මේ දරුවෝ බල සම්පන්න කරන්න, මේ දරුවෝ බල ගන්නවන්න අම්මා තාත්තා විදියට ඔබටත් ලොකු දෙයක් කරන්න පුළුවන්. අම්මා තාත්තා හිතන්නකෝ ඔබේ පුතා පන්සි ඇරෙලා එන්න, එහෙම නැත්නම් පිට්ටනියට සෙල්ලම් කරන්න ගිහිල්ලා එන්න පරක්කු වෙනවා. එතකොට දුවේ අයියා කෝ කියලා බලන්න කෝල් එකක් දීලා කියලා දුවට දෙන්නේ අවස්ථාවක්. දුව තමයි කතා කරලා අහන්නේ අයියේ ඇයි පරක්කු කියලා. ඒකට පුරුදු වුණොත් පුතා කවදා හරි දවසක විවාහ වුණාට පස්සේ පරක්කු වෙනකොට එයාගේ බිරිඳ කෝල් කරලා ඇයි පරක්කු කියලා අහන දාට ඔහුට තරහ යන එකක් නැහැ. තමසට මොකද මං කීයට ආවත් කියලා අහන එකක් නැහැ. එහෙම වුණොත් ඔවුන්ගේ පවුල ඊට සමගියේ න්‍යයි. ඒ නිසා මේ දරුවන්ව ලස්සනට කළමනාකරණය කරන්න වෙනමම කලාවක් තිබෙනවා. ධර්මාසනෙන් අපි පාඩමෙන් පාඩම දෙමව්පියන්ටත් ඒක ඕනෑතරම් කියලා දීලා තියෙනවා. අද මේ පැත්තත් හිතන්න. ඔබේ දුවට ගෙදර ලොකු වටිනාකමක් දෙන්න. දුව තමයි ගෙදර රැජින වෙන්න ඕන. දුව රැජිනක් වගේ හැදුවොත් දුව රජෙක් වගේ පුතෙකුට දුන්නොත් අනිවාර්යෙන් ඔබ රජෙක් වෙන දරුවෙකුගේ සීයයි ආච්චි වෙනවා. දුවේ ඔබ දන්නවද මේ මැසි ජනපදයක ඉන්න ශක්තිමත්ම කෙනා තමයි මේ මැසි රජින ඇය තමයි එතනින් ශක්තිමත්ම කෙනා. ඇයගේ වටේ තමයි මේ මැසි ජනපදයක් ගොඩනැගෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි. මේ මැසි ජනපදයේ ඉන්න විශාලම කෙනත් ඒ රජ මේ මැසි තමයි. දන්නවද මේ රජ මීමැස්සි එහෙම නැත්නම් මීමැසි රෙජින සහකරුවෙක් තෝරගන්න විදිහ. ඒක අද දවසේ ධර්මාසනේ අහගෙන ඉන්න මගේ රත්තරන් දුවලටත් ගොඩක් වටිනවා. රජ මීමැස්සි මීමැස ජනපදයේ ඉන්න ලක්ෂ ගාණක් මීමැස්සෝ අතරින් අලුත් පරපුරක් බිහි කරන්න පුළුවන් සුදුසු සහකරුවෙක් තෝරගන්නේ මෙන්න මේ විදිහට. ඇය ගොඩක් ශක්තිමත්. ඇය විශාලයි. ඉතින් මීමැසි රජින මීමැසි ජනපදයේ ඉඳලා ඈතට පියාඹනවා. කොච්චර දුරක්ද? ඒ මීටර් 5ක් 6ක් 10ක් නෑ ඊට ගොඩක් වැඩියි. ඇය ඒ තරම් දුරට පියාඹද්දී අර පිටිපස්සෙන් එන පුංචි මීමැස්සෝ පිරිවිසත්තු කී දෙනෙක් මග හැලෙනවද? එච්චර දුරක් හැමෝටම පියාඹ ගන්න බෑ. සමහරු මගදී හති වැටෙලා වැටෙනවා. සමහරු ගස්වල හැප්පිලා නතර වෙනවා. සමහරු අම්මෝ මේ රජ මීමැස්සිගේ තියෙන ආඩම්බර කියලා මගදී නතර වෙනවා. සමහරුන්ට එච්චර දුරක් පියාඹ ගන්න ධෛර්යයක් නැති හින්දා නතර වෙනවා. අවසානයේ ඇය කිලෝමීටර් 10ක් 15ක් 20ක් කර ගිහිල්ලා නතර වෙනකොට ලක්ෂ ගාණක් නීනස්සන්ගෙන් ඇයත් එක්ක ඇවිත් තියෙන්නේ අවසාන තැන වෙනකන් එක්කෙනෙක් වෙන්න පුළුවන්. එයා තමයි මේ මැස්සෙත් එක්ක එකතු වෙලා අලුත් ජනපදයක් පිහිටවන්න සුදුසුකම් තියෙන ශක්තිමත් මේ මැස්සා. ඒ ආදර්ශය ඔබ ගන්න. ඔබ මගදී හමු වෙන්නේ පණ නැති මේ මැස්සොත් එක්ක නතර වෙන්න එපා. ඔබ දුර ගමනක් පියාඹන්න මේ මැසි රජිනක් වගේ. දුරම දුර ගමනක් යන්න. ඒ යන ගමනේදී රජ මේ මැස්සි පස්සෙන් එන්නේ කවුද කියලා හිතන්නේ නැහැ. ඇය යන්නේ ඇගේ ගමන. ඇය උපරිම තැනට ගිහිල්ලා හැරිලා බලනකොට කවුරුන් හෝ එතෙක් ඇය සමග හිටියොත් ඔහු තමයි ඇයගේ සහකරුවා. දුවේ ඔබ ඒ ආදර්ශ ගන්න. ඔබට පුළුවන් උපරිම දුරට පියාඹන්න එදාට ඔබට ගැළපෙන කෙනා එතෙන්ට ඇවිල්ලා ඉඳී මග නතර වෙන්න එපා මේ මැසි රැජෙන යුගයක් වෙනස් කරනවා මේ මැස්සෝ නැතිදාට මිනිස්සුත් නැති වෙනවා ඒ නිසා දුවේ ඔබත් මේ මැසි රැජිනක් වගේ වෙන්න අද තදින් හිතට ගන්න. අම්මා තාත්තා පුළුවන් නම් ඔබේ චූටි දුවට හදලා දෙන කරාඹු දෙක මී මැස්සියෙක්ගේ හැඩයට හදලා දෙන්න. මේ හාමුදුරුවෝ කියපු බණ ටික හැමදාම දුවට එතකොට මතක් වෙයි. 21 වෙනි උපන්දිරියට හදන කරාඹු දෙක මී මැස්සියෙක්ගේ හැඩයට හදලා දෙන්න. හැමදාම මේ බණ ටික මතක් වෙයි. දුවට ආදරයට ගෙදරට මී මැස්සි කියලා කතා කරන්න. කොමගේ මී මැස්සි දුවට මේ බණ ටික හැමදාම මතක් වෙයි. මතක තබා ගන්න. දුවෙක් තමයි මේ රටේ වටිනම සම්පත. අපි අපේ දුවලව රැජිනක් වගේ හැදුවොත් අපිට අනාගතයක් තියෙයි. මගේ රත්තරන් දුවලත් ඔබ රැජිනක් කියලා හිතුවොත් ඔබේ වටේ ජනපදයක් හැදෙයි. අපේ ජාතියට අනාගතයක් තියෙයි. ඔබ ඒ දේ කරයි කියලා මහා ගොඩක් විශ්වාස තියාගෙන අදට ධර්ම දේශනාව නිමා කරනවා. ඔබට තෙරුවන් සරණයි. Mr. Exchange. ධර්මාසනය වැඩම කොට වදාළ දිනපිටිය බරවාවිල ශ්‍රී අභිනවා රාමාදීපති පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා